මහසිකි කලේ මුතුනක උඹේ රුව සිතම් මුණා එය බලන්නම හොරෙන් හවසක මාත් එතනට ගොඩ වුණා ගුවන්විදුලි මාධ්‍ය කලාවේ මීළඟ හැඩය මීළඟ මීවිත සීගිරිය සංස්කෘතිකාගාරය මහාචාර්ය රාජ් සෝමදේව මහාචාර්ය අනුර මණතුංග ගීත රචක කුමාර ලියනගේ කිවිවර මහින්ද ප්‍රසාද් මස්සිබුල සංගීතවේදී නවරත්න ගමගේ ඉන්දිකා උපමාලි සමන් ලෙනින් සංකර සුරේෂ් කල්පනා කාවින්දේ රනිල් මුදුන්කොටුව සමග ගුවන් විදුලි වාදක මණ්ඩලය මේ ළඟ මේ වෙත සීගිරි ලන්දකගේ කුලුළු කුලේ සැලි නිරිය ලතාවයි අයිබෝන් මේ ළඟ මේ විත අපි ඔබ මේ ළඟ මේ විත ආරම්භ කරන අවස්ථාවේදීම ඔබ අමතා අපි පොරොන්දු වුණා අපි කිව්වා මේ ළඟ මේ විතේ හැඩය ස්වરૂපය වෙනස් වෙන බව වෙනස් වීමට උචිත බව ඔබ විසින් යෝජනා කළා. අද ඒ මීවිත රස ස්පර්ශයටයි මේ සෝදානම් වන්නේ. සීගිරිය. සීගිරිය anu මත්පන්නෙකුට මීවිතක් නැයි. සීගිරිය anu කලාගාරයක්. සියවස් ගණනක් තිස්සේ ප්‍රශ්න කරන කලාගාරයක්. එය සංස්කෘතිකාගාරයක් ලෙස නම් කළද වරදක් නැහැ. ඒ වගේම නිගමනය කර අවසන් කළ නොහැකි තරමේ සංස්කෘතිකමය පරේෂණාගාරයක්. එහෙව් සීගිරිය සිත්තරුන්ද දියාලුවෝද රුක්වඩුවෝද ගල්වඩුවෝද ඔවුන් විසින් අපට තනා දුන් ඒ සීගිරිය පිළිබඳ කියවීමකටයි අපි මේ සූදානම් වන්නේ. ස්ටුඩියෝ 6 එහෙම නැත්නම් 6 වෙනි මැදිරිය. කුමාරතුංග මැදිරියේ වේදිකාව දැන් අපි ඒ ව්‍යත් මණ්ඩපයට වෙන් කරන්නට සූදානම්. සාගර සුරේෂ් කියන්නේ ඉතා දක්ෂ සංගීත අධ්‍යක්ෂවරයෙක්. ඔහු මෑතකදී හරිත සම්දොනයක් ඉදිරිපත් කළා. ඒ පසු තමයි ඇත්තරම මේ සීගිරට අදාළව ඔහුගේ නිර්මාණ කාර්යයන් පිළිබඳව අවධානය යොමු වන්නේ අපේ සීගිරේ. මුලින් ඔබ රසවින්ද ගීත කිහිපයක් තිබ්බා කණ්ඩායම් ගීත. මේ ගීත සියල්ලම නිර්මාණය කරේ සාගර. ඒ වගේම තවත් සීගිරි කී ඇසුරෙන් නිර්මිත තවත් නිර්මාණ ගණනාවක් තිබෙනවා. ඒ ගීත පරේෂණමය කාර්යයේ නිරත වෙලා ඉන්න වූ තරුණ සංගීත අධ්‍යක්ෂවරයෙක් විශේෂයෙන් අපේ රටේ එවැනි සංගීත අධ්‍යක්ෂවරු කිහිප දෙනෙක් සංගීත නිර්මාණකරුවන් කිහිප දෙනෙක් අපිට ප්‍රමුඛව හඳුනා ගන්න පුළුවන්. ඒ අතර හැබැයි අප්‍රකට නමුත් ඊට වැඩගත් නිර්මාණන් වලට දායකත්ව ලබා දෙනවා. සාගර අපිට මේ සීගිරි ගීත, සීගිරි කුරුටු ගීත, නැත්නම් සීගිරි ගී කියලාම කැටපත් පවුරේ ගීත කොහොමද සංගීතමය ප්‍රකාශනයක් බවට පත් කරන්නේ? එහෙම අපට කිරීමේ තියෙන හැකියාව කුමක්ද? ඇත්තටම හිමානන්ද මම හිතනවා සීගිරි ගීතයක පදවැලක් සංගීතඥයෙක් අතරපත් වුණන් පස්සේ ඒක කොයි වගේ හැඩවුරුවක් ගනීද කියන දේ තමයි පරීක්ෂණය කරේ ඉතින් ගොඩක්. ඇත්තටම එක් කී කාරණයක් හිතන් හිතන් හිතන් තියනවා මෙන්න මේ වගේ දේවල් කිහිපයක්. එකක් තමයි අපි තේරුම් ගත්ත දෙයක් තමයි සීගිරි සම්බන්ධව ගද්දී මේ මහාචාර්යතුමා පිළිබඳ සැලකුවා ප්‍රකාශ කළා. ඒ තමයි මේ අර එන්න එන්න ඉහළට යාමේදී අර රජ කෙනෙක්ගේ චරිතයකදී පර්වතයක් මත රජවාසලක් ගොඩනැගීම හා ඒ සම්බන්ධයේදී ක්‍රමක්‍රමයෙන් දේවත්වයට ළඟා වීමේ සංකල්පය. ඇත්තට මේක අර මිනිස්යාගේ සිට දැන් සීගිරි ඇත්තට මේදී තියෙනවා. දැන් සීගිරි නගරේ ගත්තොත් සීගිරි නගරය කියන්නේ මිනිස් වාසස්ථානනේ. ඒක මිනිස් නියෝජනය. සාමාන්‍ය ජනතාවගේ නියෝජනය people's land එක ඊට පස්සේ සීගිරියද අපිට හම්බ වෙනවා මහා ඝන වනාන්තරයක් මැදින් අපි තමයි ඉදිරියට යන්නේ එතකොට ඒ හරියේදී ජනතාව නැහැ no man's land area එකක් ඊට පස්සේ එනවා අපිට හම්බ වෙනවා සීගිරි අප්සරාවන් ඉන්න පිරිස දැන් ක්‍රමක්‍රමයෙන් ඉහළට යෑම මම මේ විස්තර කරන්නේ එතකොට එතන තියෙන්නේ අර උඩ තියෙන හෙවන් ඉහළම විශ්වාස කරනවා දෙවියන් අහස සහ දෙවියන් කියන එක. එතකොට දෙවියන් සහ මිනිස්යන් වෙන් කරන්නේ අර නොමෑන්ස් ලෑන්ඩ් එකෙන් අර වනාන්තරය සහ ඊට පස්සේ අර දෙවියන්ට ප්‍රවිෂ්ඨ වෙන ඒ ඒ එතනට ළඟා වෙන ප්‍රදේශය තමයි එතනට අපි කියන්නේ සාමාන්‍ය ඉලූෂනිස්ට් ඒරියා. මායාකාරී පෙදෙස. එතකොට මේ මායාකාරී පෙදෙස තමයි මේ සීගිරි චිත්‍ර නිර්මාණය වෙන්නේ. එතකොට මම නිර්මාණයේදී හැම වෙලෙම හිතුව දෙයක් තමයි මේ මායාකාරී ප්‍රතිසේ තියෙන ගති ලක්ෂණ සංගීතයට උගහා ගන්න ඕනේ කියන කාරණේ. අනිත් කාරණේ තමයි සංගීතඥයෙකුට මේ සීගිරි පද ලැබුණෙන් පස්සේ නිර්මාණයක් කරද්දී ඔහුට ගොඩාක් දේවල් ඒකෙන් සංගීතෙන් කියන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මේ ගීතය අපි කලින් ඉදිරිපත් කරපු එකේ "බුදල් මිසියෝම ආවමි" කියන ගීතේ ඒක ඇත්තටම බැලුවොත් පද හතරයි. ඊටාම නිර්මාණාත්මක බුදල්මි සිවුව ආමි සිහිගිරි බැලීමි බැලූ බැලූ බොහෝ දෙනා ගීලීයෙන් නොලීමි. ඕකනේ ප්‍රකාශය. ඕක අපි කවි සීමාවේ හිටියොත් අපිට වැඩි දුර යන්න හම් වෙන්නේ නැහැ මේක ඊටා සීමිතව නවතිනවා. එතකොට මම මේක ඇත්තටම ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙන්නේ මොන හරි ඉතිරිලා ටිකක් දියුණු සංගීත මට්ටමට යන්න පුළුවන්ද කියලා හිතන්නේ. ඒතර ඔපරාත්මක වගේ මට්ටමක් වලට යද්දී සංගීතෙත් තා ගොඩාක් දිගෑරෙනවා මේක. එතකොට මේ පද හතර වුණාට මේක සංගීතෙත් ගොඩාක් දිගෑරිලා අපි අද ඉදිරිපත් කරේ විනාඩි 3මාරක විතර පමණ ගායනයක් කොහොමද මේ බුදල්මි පැමිණියේ කියන එක. එතකොට මේ බුදල්මි ඇත්තේ සංගීතඥයා නියෝජනය කරනවා එතෙක් සීගිරිය බලන්න පැමිණි සියලුම ප්‍රේක්ෂකයන්. මම එතන එහෙමයි හිතුවේ. එතකොට බුදල්මි සියොම ආමි ඒ ගමන. එතකොට මේ පැමිණෙන ගමන තමයි ඇවිදගෙන එනවා. එහෙම ඇවිදින ගමන තියෙන්නේ. ඊට පස්සේ මේක බැලුව එක මෙතන සාමාන්‍ය සඳහන් වෙනවා සීගිරි කුරුට්ට ගීත හොල බලද්දි භික්ෂුන් වහන්සේලා වැඩම කරලා තියෙනවා. රජවරු වැඩ කරලා තියෙනවා. සාමාන්‍ය ජනතාව පැමිණලා තියෙනවා. අගමැතිවරු, ඇමතිවරු නොඑක් જાතියේ නොඑක් තානාන්තරය පැමිණලා ඉන්නවා. එතකොට මේ සියලුම දෙනා නියෝජනය කරන්නේ කොහොමද සංගීතේ? එතකොට ඒකට තමයි අර මැදදී සංගීත කණ්ඩ ගොඩක් ඇවිල්ලා සහ ඒක වේගවත් සමහර තැන්වල වාදනය වෙනවා මේ බැලූ බැලූ බොහෝ දිනා කොහොමද සමහර තැනක සතුටින් ඉන්නවා බැලූ බැලූ බෝධනා ඒ තව කෙනෙකුට ඒක දුකක් විදිහට තේනවා එක එක විවිධ විවිධ එක්ස්ප්‍රෙෂන්ස් ගණනාවක් තියෙනවා. ඒක සංගීතඥයෙකුට මේකදී බොහෝ දුර යන්න පුළුවන්. ඒ වගේම තව එක කාරණයක් මතක් කරන්න කැමති හිමානන්ද අමරදේව ශූරීන් මේ සම්බන්ධ හොඳ ප්‍රකාශයක් කරලා තියෙනවා මම හිතන්නේ. ඒ කියන්නේ මේ විශේෂ සම්බන්ධතරන්නේ මේ දේශීය සංගීත අනන්‍යතාවයක් සහිත සංගීතයක් අපි හොයාගෙන යද්දි කොහොමද කියන එකේදී ඒ රටේ භාෂාව ඊටාම රුකුලක් වෙනවා. මොකද මේ භාෂාව අපි වර්ණගද්දී නොදැනුවත්වම අපි මේ භාෂාවට අනන්‍ය විදිහට තමයි බර නැගෙන්නේ සහ භාෂාවේ වචන හැදිලා තියෙන්නේ. දැන් අපි ජපානි වචන කියද්දී අපේ සවුන්ඩ් එක එන්නේ එක විදිහක්. ශ්‍රී ලාංකීය වචන කියද්දී එක විදිහක්. දෙමළ වචන කියද්දී තව විදිහක්. ඒකින්ද මම මෙම නිර්මාණයේ සංගීතයේ වශයෙන් දිගාරිද්දි මම කරපු එක දෙයක් තමයි මේ අමරදේව මහත්තයා ඇත්තටම අමරදේව ශූරීන් ඒ ගැන සාධාරණ කරලා තිනවා. ඒ තමයි යම් කිසි රටක වචන ඒ කියන්නේ මොන හරි පදවලා භාෂාවක් සංගීතඥයෙක් බාටපත් වෙලා සංගීතයේ බාට පරිවර්තනය කරන්න උත්සාහ කළොත් નિરાයාසයෙන් මේ දේශජ ලකුණු ඉස්මතු වෙනවා. ඉතින් මෙහිදී අපි මුගක් වෙලාවට කරා කුරුටු ගීත අරගෙන ඒකට අපේ මුල්ම සංස්කෘත මිස් වෙන්න කලින් තිබුණ හොඳම සිංහල ටික ඒ ටික සංගීත භාෂාවට පෙරලගෙන සමහර අවස්ථාවලදී අපි සංගීත ඛණ්ඩ විදිහට වචනේ අයින් කරාම ඉස්සෙල්ලා කුරුටු ගීතයේ සංගීත සපයනවා පස්සේ කුරුටු ගීතයේ අතෑරලා මියුසික් ඉතුරු කරනවා අන්නේ මියුසික් ඉතුරු කරාම නතර වෙන්නේ අපිට අනන්‍ය වූ වර රැගීමක් සහිත සංගීත හැඩ හතලයක සමහර වචනත් එක්ක ඇදිලා හිටනවා සමහර තැන්වල නවතිනවා. මේ හැම දෙයක්ම එන්නේ ඒ භාෂාවත් එක්ක. ඒකෙන්ද අපිට මං හිතන්නේ ඒ වගේම සීගිර කුරුටු ගීත කියන්නේ රචනා කරන ලද අත්අකුරින්ම ඒ ලියන ලද්ද කෙනාගේ අත්අකුරින්ම තියෙන අපිට තියෙන පැරණිතම අත්අකුරු ටික. තාමත් ඒ ලියපු අයගේ ඒවා තාම අපිට බලන්න පුළුවන්. මේ කැටවත් වරුවට ගියාම. ඒකින්ද මේක සංගීතය වශයෙන් ඉතාම සුවිශේෂී අවස්ථාවක්. ඒ ඒකම මේක විවිධ සංගීත දිගහැරෙන්න පුළුවන් හොඳ ඓතිහාසික කතා ප්‍රවෘත්ති ගණනාවකින් සැදිලා තියෙන්නේ. ඒකින්ද මම හිතන්නේ ඒ වගේ වැඩිත් කාරණේ සීගිරි චිත්‍ර සීගිරි ගොඩනැගිලි තාක්ෂණයේ ජල තාක්ෂණයේ හැම දෙයක්ම බලාගෙන යද්දී අපිට විශ්වාස කරන්න අමාරුයි සංගීතයේ පමණක් එකම තැන සොරයක දෙයක හිටියා කියලා මට නම්. මොකද අපි සාපේක්ෂව අපි හිතුවොත් අනුරාධපුර යෝගයේ ගෘහ නිර්මාණ ශිල්පයේ ප්‍රතිමා පිළිමන කලා ඒවැය තියෙන කලාකරුවාගේ දැඩි සියුම් බව කලාත්මක බව එච්චර සියුම් කලාව ඒවා දිශානුගතව ඒවා දියුණු වුණා නම් සංගීතය විතරක් දියුණු නෑ කියලා අපිට හිතන්න අමාරුයි. ඒ වගේම ඇත්තම සඳහන් වෙනවා තාල වාද්‍ය බාණ්ඩ 500ක් විතර මුල්ම කාලේ විජයරත්නමයි පෙරමුණ කාලේ පවා අපිට ඇහුණා කියලා ලංකාවේ ඇතුලේ. එහෙම බලද්දි මම හිතන්නේ ලොකු අපිට මගහැරිච්ච සමාජයට සංගීත ඉතිහාසයක් ඇති. මේ ඒකත් එක්ක එහෙම පරිශ්‍රණයක් තමයි සිද්ධ වුනේ. බොහොම ස්තුතියි සාගරතුන් රත්කොල සන්නා දැක් ලබා දෙමු. අපේ තරුණ පරිශ්‍රකෙක් සංගීත පිළිබඳ පරිශ්‍රණයක් කරන්නේ Lisa, Mona Lisa, Mona Lisa, Mona Lisa. කියන්න කවුරුද මේ සිතුවම් සීගිරියේ කියන්න කවුරුද මේ සිතුවම් සීගිරියේ පුදනසේ මා මොනලිසා මොනලිසා කියන්න කවුරුද මේ සිතුවම් සීගිරියේ කියන්න කවුරුද මේ සිතුවම් සීගිරියේ හොඳයි දැන් අපිට කතාන්න පුළුවන් ඔබතුමා මේ කිෂෝ ගෝමස් මහත්මයා අපේ සංචාර ක්ෂේත්‍රයේ නියමුව මා බවට පත් වෙලා ඉන්නේ ඔහු. එතුමට යන කලින් මාචාර්ය රාජ් සමදේවයන්නි අපි දැන් කතා කළ කාරණාත් එක්ක අපිට හැකිද හැකිනම් අපිට මාවතක් කියා දෙන්න ඔබ දෙදෙනාගෙන් මම මේ විමසන කැමති විද්‍යුතුන් දෙනෙක් විදිහට මේක ඉතා ඵලදායී කතා බහක් විදිහට අපි කැමති තව ඉදිරියට ගෙන යන්න. ඒ සඳහා මාධ්‍ය මැදිහත් වීමක් කරන්න අපිට හැකියාව තිබෙනවා. යම් ප්‍රමාණයකව අපිට තිබෙන හඬ මාධ්‍ය පමණයි හැබැයි සමාජ මාධ්‍ය හෝ අනිකුත් දේවල් එක්කතු කරගෙන අපිට මේකට යම් සම්බන්ධීකරණයක් ලබාගෙන අපේ ගුවන් කාර්යයන් ලබාගෙන යම් කතිකාවක් පුළුල් කතිකාවක් නිර්මාණය කරන්නට හැකියි. හැබැයි ඒක අර අපි හැමදාම වගේ කතා කරලා කතා කරලා ගිහිල්ලා ඒක එතන ඉවරයි. එහෙම එකක් නෙවෙයි යම්කි සක්‍රීය වැඩපිළිවෙලකට අපිට මාවතක් නිර්මාණය කරන්න හැකියාවක් තිබේද? අදහසක් යෝජනාවක් මා අවසානයේදී ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙනවා. සීගිරිය පමණක් නෙමෙයි සීගිරිය අපි දැන් මේ කතාවේ තේමාව හින්දා අපිට ඒක ගන්න පුළුවන්. ඉතින් ඇත්තෙන්ම අපිට ඉගෙන ගන්න මේ සහ අපේ අනාගත වර්තමානයේ සහ අනාගතය කියන දෙක වෙනුවෙන්ම අපට ආයෝජනය කරන්න ගැළපෙන සහ සුදුසු වටිනාකමක් තියෙන දැනුම් සම්ප්‍රදායක් අපි තුල තිබෙනවා. ඒක සීගිරියේ පමණක් නෙමෙයි ඒක සමස්ත වශයෙන්ම තිබෙනවා. ඉතින් ඒවා අපි ඒවැය තිබෙන මූලධර්ම හදාරලා දැන් බලන්න අර මහපාලි දානශාලාව ගාව තියෙන ඔරලෝසුව අර 5000ක් භික්ෂුන් වහන්සේලාට දාන බෙදන්න තිබුණායි කියලා පාහියන් හාමුදුරු ලියලා තියෙනවානේ ඉතින් ඒ 12 වෙනට කලින් බත් බෙදන්න දාන බෙදලා ඉවර කරන්න වෙලාව බලා ගන්න ඕන මධ්‍යහන වෙන්න කලින් ඉතින් ඒකට හදලා තියෙන ඔරලෝසුව ඉතින් ඒක ගැන මේ මෑතකදී දෙන්නේ පරේක්ෂණයක් කළා ඒ කියන්නේ ඒ ඒ සූර්යාගේ හෙවණැල්ලක් පිළිබඳ කරගෙන කාලය මනින්ද නම් අහසේ අහස පිළිබඳ පුළුල් දැක්මක් අපට තියෙන අවශ්‍යයි. දැන් ඔබ කිව්වා අපිට තිබුණ සංගීත සම්ප්‍රදායක් ගැන පුරාණ තියෙන්න ඇති කියලා. තියෙන්න ඇති නෙමෙයි තිබුණා. මේ අපි මේ මෑතකදී මේ පුරාණ වළඳක තිබුණු රේඛා රටා ප්‍රස්ථාරයකට පරිවර්තනය කළා. අපි ඒකට සංගීත ප්‍රස්ථාරයක් ආදේශ කළා. අහන්න ඇහුවා අපි ඒක. කියන්නේ වළඳ මීට අවුරුදු 3400කට උඩදී හදපු වළඳක් බවට කාබන් දෙන නිර්ණය තියෙනවා. ඉතින් අපි චිත්තරාගේ තිබිච්ච රේඛා එයා ඒ රේඛා ගහන්න ඇත්තේ ඔහුගේ හිතේ රිද්මයක් තිබිච්ච. ඔබ කිව්වේ මෙතේ විවිධත්වයක් තියෙන ඇති කියලා. ඉතින් අපි ඒක පරිවර්තනය කරා සංගීත ඛණ්ඩයකට. ඊට පස්සේ අපි ඒක අහනකොට අපිට තේරුණේ අවුරුදු 3400කට කලින් මිනිහෙකුගේ හිතේ ඇඳිච්ච රිද්ම රටාවක් නේද අපි මේ අහන්නේ කියන එක. ඒ නිසා අපිට මේවට සමීප වෙන්න පුළුවන්. අපි සංගීතය ගැන කියන්නේ මහනුවර යුගයේ සංගීතය කොහොම හෝ ওই ටික විතරයි. නමුත් අපිට පස්සට යන්න පුළුවන්. සංගීතය පමණක් නෙමෙයි, කලාව පමණක් නෙමෙයි, විද්‍යාව. එතකොට අපේ දැන් ලෝකේ පළවෙනි තානාපති ගමන ගියේ කවුද? අපේ පළවෙනි ගජබහව රජතුමානේ චේර රටේ පත්තිනි දේවාලයක් විවෘත කරන්න රාජ්‍ය අමුත්‍යක් හැටියට සහභාගී වුණා කියලා චේර රටේ ලියලා තියෙනවා. ඒතර මේ ඩිප්ලොමසි කියන අදහස විදේශ සම්බන්ධතා ඒවා අපි පාවිච්චි කරා. රෝමයට ගිය තානාපතිවරු රුවන්වැලිසෑයට පූජාවක් කරන්න පබළු ගේන්න. ඒවා වාර්තා වෙලා තියෙනවා. ඒතර මේ වගේ නාවික ගමන් ගැන මේ පිළිබඳ විශාල දැනුම් සම්භාරයක් පහුගිය අවුරුදු 2000 3000 තුල අපි ගොඩනගලා තියෙනවා. ඒ කිසි දෙයක් අපි ප්‍රයෝජනෙට ගන්නට අපිට දැක්මක් නැහැ. ඉතින් සීගිරිය නිමිත්තක් වෙන්න පුළුවන් මේ කතා බහට. ඒසම මම හිතනවා මේ කතා කරන්නේ අතීතය ගැනලා වර්තමානයේ පැල කරන්න නෙමෙයි. ඒක වැරදි අදහසක්. කරත්තෙන් යන්න කියන එක නෙමෙයි. නමුත් අපි දැනගත යුතුයි අතීත ඥාන සම්භාරයේ ප්‍රාග්ධනයක්. අපි දැනගන්න ඕන මේ ප්‍රාග්ධනය කොහොමද වර්තමානයේ ආයෝජනය කරන්නේ කරලා මේ ජාතියට රටට මාවතක් සකස් කරන්න මේ දැනුම් පද්ධති පාවිච්චි කරන්නේ කොහොමද කියන ඒ ආකෘතිය පාවිච්චි කරන්නේ කොහොමද කියන එක දැන් උදාහරණයක් අපේ සයන්ස් අපේ විද්‍යාවේ තියෙන දේ තමයි අතිශය කාර්යක්ෂමයි සරලයි. නමුත් අපි දැන් අත්දකින තාක්ෂණය අතිශය කාර්යක්ෂමයි අතිශය සංකීර්ණයි. හා දැන් ඒතර අපේ අතේ බඳින ඔරලෝසුවෙම කැඩුනොත් එහෙම විසිකල්ලා දාලා ඔරලෝසුවක් ගන්නවා මිසක් මේව හදන්නත් බෑ. නමුත් මහපාලි දානශාලාවේ ඔරලෝසුව අදත් වැඩ කරනවා කියලා තන තිබ්බොත් එහෙම. එතකොට ඒක අපේ ලක්ෂණය. සීගිරිය තියෙන වතුරම ලිබේ වැඩ කරනවා. කවුරු ස්විච් දාන්න ඕනේ නැහැ. රොම්මඩ හිර වෙන්නේ නැහැ. ඒවා වැඩ කරනවා. ඒතකොට අපිට ආවේනික ගුණ ලක්ෂණ තිබුණා. අපි දකින විදිහක් තිබුණා. ඉතින් ඒවා අපි ඒව දිහා බලන්න ඕන. මොකද අපි අපට අතීතය දිහා බලන ආකෘතිය නිර්මාණය කරලා දුන්නේ යටත් විජිත නිලධාරීන්. අපි තාම බලන්නේ HCP බෙල්ලා බලපු විදිහට, හෝකාට්ලා බලපු විදිහට තමයි අපි මේවා දිහා බලන්නේ. ඒ නිසා අපට දේශ දේශද භාවයකින්, දේශීය භාවයකින් මේවා දිහා බලලා මේවා අපේ සමාජය සුවපත් කරන්න කොහොමද ආයෝජනය කරලා ප්‍රාර්ථනාවක් හැටියට යොදන්නේ කියන එක ගැන අපි කතිකාවක් ආරම්භ කළ යුතු ඒකට ඕන තරම් භව්‍යතාවක් තියෙන බව ඊටම විශ්වාසයෙන් කියනවා. බොහොම ස්තුතියි. මාචාර්ය අනුරමණතුංග මහත්මයා. මම හිතන්නේ මේ මහාචාර්ය සෝමදේව මහත්මයා කියපු දේවල් සියල්ලටම මමත් එකඟ වෙනවා. ඒ දේ තමයි සිදුවේ යුත්තේ. මම ඊට ටිකක් එකතු කරන්න කැමැති. එකක් තමයි අපි එක්තරා විදිහක පුරාවිද්‍යාඥයන් වශයෙන් පොඩි කුහකකමක් කියනවා අපේ. ඒ තමයි අපි අනුරාධපුර පොළොන්නරුව ගැන කතා කරනවා. නමුත් අපි අපේ ඇස්පනා පිට අපි අතීතය විනාශ කරනවා. දැන් මම පුංචි කාලේ පාවිච්චි කරේ ගල්ලැල්ලයි ගල් කුරයි. අද කවුරුවත් දැකලා නැහැ මේක. අපි ඒව ආරක්ෂා කරන්නේ නැත්තේ ඇයි? ඇයි අපි අපේම අතීතය විනාශ කරගන්නේ? ඇයි අපි ග්‍රාමික සංස්ථාවේ තියෙන තැටි ටික ආරක්ෂා කරගන්නේ නැත්තේ? ඇයි අපි වෙන අනුරාධපුර සීගිරිය ගැන කතා කරන්නේ? අපි ඈත ගැන කතා කරන එක වටිනා නිසා. ඒ වගේම අපි අපේ අස්පනා පිටම අතීතය විනාශ කරනවා. ඒ මට මතකයි ඉස්සර මේ පාර දිගේ අපි පයින් යවිදගෙන යනවා ඉස්කෝලේ යන කාලේ අපි ඒ තිබ්බ දේ දැන් නැහැ. දැන් තියෙන වෙනම ලෝකයක්. අපේ දරුවන්ට ඒක දකින්න නැහැ. ඉතින් ඇයි අපි ඒ දරුවෝ වෙනුවෙන් අපේ අස්පනා පිටම විනාශ වෙන අතීතය ආරක්ෂා කරන්නේ නැත්තේ? ඇයි අපිට බැරි කුරහංගලක් ආරක්ෂා කරගන්න? ඒ අපිට බැරි වංගෙඩිය මහින්ත වට දවසේ වංගෙඩි නැහැ. ඉතින් මම හිතන්නේ අපි යම් ක්‍රමවේදයක් සැදී යුතුයි. මොකද දැන් තියෙන වෙනස, ඒ කියන්නේ ශීඝ්‍ර වෙනසකට අපි පරිවර්තනය වෙනවා. දැන් ඩිජිටල් යුගයක් තියෙනවා. ඒ නිසා අපේ අපි තමයි අවසාන પરම්පරාව සම්ප්‍රදායික විදිහට ජීවත් වුණා. අපි තමයි අවසාන પરම්පරාව. ඒ නිසා අපිට ලොකු වගකීමක් තියෙනවා. අර පරණ දේවල් ආරක්ෂා කරනවා වගේම දැන් පරණ වේගණ යන දේවල් යම් ප්‍රමාණයකට ආරක්ෂා කරනවා. ඉතින් මේකට යම් ක්‍රමවේදයක් සැදී යුතුයි. අපි එක එක ආයතනවල අඩුම වශයෙන් තමන්ගේ ආයතනයේ ඉතිහාසයවත්, තමන්ගේ ආයතනයේ පැරණි දේවත්, තමන්ගේ ආයතනයේ පැරණි පුද්ගලයවත් ආරක්ෂා කරන්න අපි කටයුතු කරන්න ඕනේ. අයිතර වයසක මිනිහෙක් කියන්නේ සම්පතක්. වයස අවුරුදු 50ක් 60ක් වෙන මිනිස්සෙක් කියන්නේ ඥාන සම්භාරය. ඒ ඥානය අද අපිට වෙන ලබා ගන්න බෑ. පොතපත කියලා ගන්න බෑ. ඇයි අපිට බැරි ඒ කීප දෙනෙක් හරි ඒගොල්ලෝ රෙකෝඩ් කරලා තියන්නේ යාගේ දැනුම. මම හිතන්නේ අපි එතෙන් යන්න ඕනේ. මේක තව අවුරුදු 100ක් ගියාම අද අපි අනුරාධපුරය ගැන කතා කරනවා වගේ. අද සීගිරිය ගැන කතා කරනවා වගේ. අද පොළොන්නරුව ගැන කතා කරනවා වගේ. මේ යුගය ගැන කතා කරන්න තියෙන හොඳම සාධක සම්භාරයක් වෙනවා. ඉතින් මම හිතන්නේ අපි තනි තනියෙනුත් ආයතන වශයෙන්ුත් රටක් වශයෙන්ුත් අපි මෙතෙන්ටත් එයා යුතුයි කියන යෝජනාවක් මම එකතු කරන්න කැමතියි. හොඳයි කිෂුගෝස් මහතා විත්ති කුඩුව නැග්ගෝ වගේ දැන් ඔබගේ පැමිණීම තමයි වැදගත් මේ කාල වේලාවෙත් එක්ක ගත කිරීම පිළිබඳව අපිට අවශ්‍ය වෙන්නේ යම් හෝ යම් හෝ දෙයක් කරන්නට හැකි නම් මේ වැඩසටහන හරහා කොහොම අදහසක් වඩුම තරමේ පළ කරගන්නට හැකි නම් යම් තැනක ඒක තමයි වඩාත් වැදගත් වෙන්නේ. බොහෝ කාරණා ප්‍රමාණයක් කියුණා සීගිරිය කියන එක සාධකයක් වුණා. මේ සීගිරිය අපිට ඉතා වැදගත් ස්ථානයක්. අපි මේ පළමු පියවර මේ තැබුවේ. අපි බලාපොරොත්තු වෙන ඉදිරියට යම් යම් ප්‍රවේශයක් ලබා ගන්න යම් මාර්ගයක් කොහෙන් හොයා ගන්න. ඔබට යම් අදහසක් ඇති මේ කිව් බොහෝ දෑ පිළිබඳව සහ ඔබේ ඔබේ අපසරයත් එක්ක ඔබට මහලුකු ප්‍රාතිහාරයක් කරන්නයි කියලා අපි කියන්නේ නෑ යම් දෙයක් හෝ යම් අදහසක් ඇති මේ සම්බන්ධයෙන්. ඔව් හේමයි සලාම ස්තුතිවන්ත වෙනවා ඔබට සහ අනිකුත් සියලු දෙනාට මට ආරාධනා කිරීම සම්බන්ධයෙන්. ආවේ හොඳට වින්දනය කළ යන්න. නමුත් විඳවලා යන්න තමයි මට සිද්ධ වුනේ. මාව ගෙන්නලා සංචාරක ව්‍යාපාරය තුළ තිබෙන සියලුම ප්‍රශ්න මම නිර්මාණය කරපු ප්‍රශ්න හැටියට ආව මෙතන තියාගෙන මට ඉදිරිපත් කෙරුවා. මම ආවේ ඇත්තටම මේ විද්වතුන්ගෙන් ඉගෙනගෙන කොහොමද සීගිරිය වඩා හොඳට විකුණන්නේ කියන එක අරගෙනන්නේ අදහස් අරගෙන යන්න. නමුත් මෙතුමාලා මට කිව්වේ සීගිරිය විකුණන්න එපා විකුණනවා වැඩි ඒක නවත්තන්න කියලා. ඉතින් මම මේ කොහොම සහැල්ලුවෙන් කිව්වේ සීගිර කියන්නේ රටට වැදගත් සංචාරක ව්‍යාපාරය තුල අපි මාකට් කරන මේ සිංහල වචන මාකට් කරන දේවල් බැලුවොත් සීගිර කියන්නේ ඉතාමත් ඉහළින් තිබෙන දෙයක්. ඊට අමතරව මෑතකදී අපි හොයාගත්ත අලුත් ප්‍රොඩක්ට්ස් කියලා කිව්වොත් තිබෙනවා බ්ලූ වේල්ස්ලා ඩොල්ෆින්ස්ලා ඒ වගේ දේවල් අපි හොයාගෙන තිබෙනවා. ඒවා අපි මාකට් කරමින් පවතිනවා. ඉදිරියේදී තවත් මට්ටමකට ඒක ගෙනියලා සංචාරක ව්‍යාපාරය අද ගත්තොත් එහෙම මම දන්නවා කාලය ඉක්මලා තියෙන්නේ. නමුත් මම හිතන්නේ මම දකින්නේ සංචාරක ව්‍යාපාරය මොන ආකාරයෙන්ද මගේ දැක්ම මොකක්ද කියන එක කීම යුතුයකමක්. මට මේ බැනපු දේවල් වලට පිළිතුරු හැටියට සංචාරක ව්‍යාපාරය අද ගත්තොත් මම මේ මේ මේ ලංකාවේ හැඩය නම් මූලික හැඩය නම් අද සංචාරක ව්‍යාපාරය පවතින රටේ මෙන්න මේ ප්‍රදේශය තුල පමණයි. එතකොට මන්නාරම මේ පැත්තෙන් තිරිකුණාමලය මේ පැත්තෙන් යාපනය මාකට් වෙන්නේ නැහැ. 70ක් ලංකාවට එන සංචාරකයන් කොළඹට එන්නේ නැහැ. කොළඹට එන්නේ 130යි. අනිත් 170 එයාපෝට් එකෙන් බහලා සීගිරේ ওই වටේ ගිහිල්ලා නුවරඑළිය ගිහිල්ලා පහලට ඇවිල්ලා යාලට ඇවිල්ලා බෙන්තොට බීච් ওই ටික ඇවිල්ලා ඊට පස්සේ එහෙම්ම එයාපෝට් එකට යනවා. එතකොට අපි ගිය වසර තුල මිලියන 2.3ක සංචාරකයන් ප්‍රමාණයක් ලංකාවට ගෙන්නුවා. ඒකේ ආදායම රුපියල් වලින් කියනොත් නම් බිලියන 800ක් විතරයි. ඉතින් බිලියන 800ක ආදායමක් මේ සංචාරක ව්‍යාපාරය තුළින් උත්පාදනය වෙනවා. මේ වසරේ ගත්තොත් අපි මිලියන 3ක සංචාරකයන් ප්‍රමාණයක් ලංකාවට ගේන්න ඉලක්කගත කරගෙන තිබෙනවා. ඒ තුලින් අවම වශයෙන් ඩොලර් බිලියන 5ක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් රුපියල් වලින් කියනවනම් බිලියන 950ක් වගේ ප්‍රමාණයක් ලංකාවේ ආදායම හැටියට උපයා ගන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ ආදායම ගැන කියනකොට ඔව් එතකොට ඒ ඒක කිරීම සඳහා මෙන්න මේ ප්‍රදේශ මාකට් කරන්න මේ වෙනකොට ලොකු සැලැස්මක් ඇති කරගෙන තිබෙනවා. අපි අලුත් සංචාරක කලාප බිහි කරන්න මේ වෙනකොට සැලසුම් කරලා ඉවරයි. ඒක මම කියනවා තම මාස දෙකයි මේ මේ විඳවිල්ලට මගේ මම වෙන ශේෂයක ඉඳලා මේ විඳවන්න ඇවිල්ලා තියෙන්නේ විඳවන්නේ මම වෙනුවෙන් නෙමෙයි මගේ රටේ දුප්පත් අය වෙනුවෙන් ඒ දැක්මට ඒ දැක්ම වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේ මම කරනවා මම සිටින කාලය තුල ඒකත් කිව යුතුමයි. ඉතින් මේ කලාප අලුතෙන් නිර්මාණය කළ මේවා මාකට් කරන්න මේ වෙනකොට සැලැස්මක් තිබෙනවා. මේ වෙනුවෙන් අපි ගෝලීය මාකටිං ඒජන්සි එකක් රෙක්‍රූට් කරගන්න එහෙම නැත්නම් පත් කරගන්න මේ වෙනකොට කැබිනට් පත්‍රිකාව සූදානම් කළා ලබන සතියේ කැබිනට් පත්‍රිකාව යයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ අපි තෝරා ගන්නවා ඒ තෝරා ගන්න ගෝලීය සමාගම තුලින් අපි බලනවා කොහොමද මේ ලංකාවේ තිබෙන මේ ටුවරිසම් ප්‍රොඩක්ට් සීගිරිය අපේ බීචස් එතකොට අනිකුත් හෙරිටේජ් සයිට්ස් එතකොට නුවරඑළිය මේව කොහොමද අපි රීපොසිෂන් කරන්නේ කළා මේ අය විහිදලා සංචාරකයන් වැඩිපුර ගේන ගමන් බලන අයට හිරිහැරයක් කරදරයක් නොවි වින්දනය කරන්න පුළුවන් ආකාරයෙන් ඒ අයව ව්‍යාප්ත කළා කොහොමද අපේ මේ ගමන යන්නේ කියන එක සම්බන්ධයෙන් මේ පැහැදිලි දර්ශනය තිබෙන පැහැදිලි සැලැස්ම තිබෙන සැලැස්ම ක්‍රියාත්මක වෙමින් පවතිනවා. දැන් අර සීගිරියේ ලොකු පෝලිං ගැන ඒකෙන් ලැබෙන ආදායම ගැන කතා කරුවනේ හිමා මේ ආදායම එන්නේ ටුවරිස් බෝඩ් එකට නෙමෙයි මේ සංස්කෘතික අමාත්‍යාංශය තමයි සීගිරියට වග කියන්නේ. ඒ අයගේ බාරේ තමයි සීගිරිය තියෙන්නේ. එතකොට මම ආවට පස්සේ එයාපෝට් එකේ තදබදින ඉඳන් සීගිරිය තදබදින ඉඳන් යාල තදබදින ඉඳන් මේ සියලුම දේවල් බොහොම නිවැරදි ආකාරයෙන් හඳුනාගෙන එයාපෝට් එකේ ඉඳන් මේ සියලුම සැලැස්මන් ක්‍රියාත්මක වෙමින් පවතින නමුත් මගේ බාරේ හෝ අපේ අවන්තයශ බාරේ නෙමෙයි මේව දේවල් තිබෙන්නේ. ඒතර සීගිරියේ මම ආවට පස්සේ කරපු දෙයක් තමයි උදේ 8ට විවෘත කරන සීගිරිය 6:00ට විවෘත කරන්න තීරණ අරගෙන තීරණ ක්‍රියාත්මක වෙලා දැන් තියෙන්නේ. ඒ අර තදබදය අඩු කරන්න. ප්‍රශ්න ගොඩයි. එක උදාහරණයක් කියන්නම්. මේක වෙන මෙතන එළියට අරගෙන ඉඳපන්. টয়ලට්ස් තිබෙනවා සීගිරියේ. මේ টয়ලට්ස් ටික නියමාකාරයෙන් පවත්වාගෙන යන්නේ මේන්ටේන් කරන්නේ කතා කරන භාෂාවෙන් කියනවනම් අපි ඉල්ල නොදෙන්න টয়ලට්ස් ටික අපි මේන්ටේන් කරන්න. ඒ වටේ තියෙන හෝටල් ඉල්ලනවා දෙන්න අපි මේන්ටේන් කරන්න. නෑ දෙයනේ සංචාරකයන්ට පමණයි ෆොරිනර්ස් ඔන්ලි බෝඩ් එක ගහලා වහලා තිබෙනවා. ඉතින් මම රටේ ජනාධිපතිතුමා නම් එහෙම නැත්නම් එක්සිකියුටිව් කෙනෙක් නම් මම මේ සියලුම දේවල් නිවැරදි ආකාරයෙන් පරිපාලනය කරනවා සමාජයේ බලාපොරොත්තු වෙන ඒ ටයිම් ලයින් එක තුළ. නමුත් නොයෙකුත් ගැටලු තියෙනවා. නමුත් ගැටලු කතා කරන්න නෙමෙයි මම ඇවිල්ලා තියෙන්නේ සියලුම අයගෙන් මේ අයගෙන් ඉගෙනගෙන සහ අනිත් ඉගෙන ගන්න පුළුවන් අයගෙන් ඉගෙනගෙන ඒ ඒ අයගේ මතයන් භාවිතයට අරගෙන රට වෙනුවෙන් හරි දේ කරන්න අද සංචාරක ව්‍යාපාරය කියන්නේ රටේ ආදායම් වල ඒ ඒ රෑන්ක් එක ගත්තොත් number 3 4.5 billion um, number 1 වෙන්නේ um, uh, remittances foreign remittances ලංකාවේ අය ගිහිල්ලා බැල මෙහෙවරකම් කරලා ගේන මුදල් ඒක මේ වෙනකොට බිලියන 7 මට්ටමේ තිබිලා දැන් අඩු වෙමින් පවතිනවා. ගිය වසරේ අවසාන කාර්තුවයි මේ වසරේ පළවෙනි කාර්තුවයි ගතම 125ක අඩුවීමක් තිබුණා. ඒක බැහැගෙන යන්නේ. දෙවැනි එක තමයි ඇපරල්ස් නිමි ඇඳුම් බිලියන 5.5 ඒකත් බැහැමින් පවතිනවා. හේතුව වියට්නාමය අපිට ලොකු ෆයිට් එකක් දෙනවා. බංග්ලාදේශය ෆයිට් කරනවා අපි එක්ක අපිට ඒකට විසඳුම් හොයාගන්න ටිකක් අමාරු වෙලා තිබෙනවා. ඒතර මේ 4.5 බිලියන් ඩොලර්ස් කියන එක අපි අවම වශයෙන් 10 බිලියන් වලට ඊළඟ අවුරුදු 5 ඇතුළත ගියේ නැත්තම් මගේ රටේ තිබෙන දුප්පත්කම වැඩි වෙනවා වේල් එකක් කන අයට ඒ වේලක් නැති වෙන්නට පුළුවන් ඒ නිසා උපක්‍රමයක් හැටියට ගත්තාම රටට රටේ ආර්ථිකය ගොඩනගන්න තිබෙන හොඳම මේ ඉන්ඩස්ට්‍රි එක මේ කර්මාන්තය ඒ නිසා මාකට් කරන්න ඕනේ මෙතුමන්ලා එතුමන්ලගේ කතාවෙදි කිව්වා මම කතා කරන වෙලෙන් කියන්න මම ටක් ගාලා කට් කරගන්න මේ සීග්‍රේ වටා තිබෙන දේවල් මාකට් කරනවා. අනිවාර්යයෙන්ම මාකට් කරනවා. එක් සංචාරකෙක් ලංකාවට ආපුවම දින 10ක් දැන් වැය කරනවා. ඒ විදි දින 10 15 දක්වා ගෙනියන්න පුළුවන් නම් ඒක සංචාරකේ එක දිනට ඩොලර් 174ක් වගේ ප්‍රමාණයක් වේදනා කරනවා ඒක අපි වැඩ කරගatiya යුතුයි. නමුත් සීගිරිය පෙන්නලා සීගිරියට යන්න එපා මෙතෙන්ට යන්න කියලා කිව්වොත් අර අපේ හොඳ කියවණක් තියෙනවා අපේ සංස්කෘතිය තුළ ඒක නොකිය මම වෙන උදාහරණයක් ගෙනාවොත් ගෝල්ඩ් ෆේස් හෝටලේ පෙන්නලා එන්න ගෝල්ඩ් ෆේස් එකට කියලා නානගේ කඩෙන් ගිහිල්ලා දින ගන්න කිව්ව වගේ වැඩක් විය හැකේ. ඉතින් ඒවා හොඳ සංකල්ප වුණාට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී නොයෙකුත් ගැටලු තිබෙන්න පුළුවන්. නමුත් අපේ සංස්කෘතිය ආරක්ෂා කර ගැනීම අපේ මේ සියලුම දේවල් ආරක්ෂා කර ගැනීම අපේ වගකීම මගේ වගකීම සියලු දෙනාගේ වගකීම ඒ වෙනුවෙන් කැප වෙනවා රටේ ආර්ථිකයට අවශ්‍ය දායකත්වය ලබා දෙන ගමන් කියන එක පොරොන්දුක් ඇටියට මේ සභාව තුළ තිබෙනවා. කමට ලින් ලිනසි මියුරුසිනා තෙන් ගපුරන තිබුන් මියුර යහ බැසි ප්‍රියතෙ පුලින් සිත් සලනා එක පල් දල්වන් දිගසි කරන කතා දිගු දෙනෙතිනා ජල්ලයි සිත් නොමුසි හදදල්වයි සිත උදුරයි හදදල්වයි සිත උදුරයි සීගිරියේ නාරිලතා රුවට බැඳෙන මන්මත් තනි වූ බඹරෙක් වන්දනි හිමි බලා තුගසින් ඇය නිවෙස්නට පිරිගුන් පගා මලවින දිවට සතු හදන හව කිය කියයි. කියමි බලා රජුනි ඔබට සුදු මැලි වුණු ඇති රතදර අතර තමන් මතුවේ ලතේ සීගිරියේ නාරි ලත නුවට බැඳුණු මන්වත් අනිහූ ගඹරෙක් ලඳුනගේ කණ්ඩායම මහන්දුලා දෙන මුලින්ම මේ සාගර ශුරේස් සමග ඔහුගේ කණ්ඩායම ගායන බෘන්දය ගාමිණී සූර්යරච්චි අභිෂේක් වීරසිංහ අසංක පෙරේරා චානක තිසරා චරිත් රත්නායක දිරංජන මදුෂාන් ජනිත් මදුවන්ත දිල්ලුක්ෂ යශෝදරා කුමාරි කෝදාගොඩ රශිනි නෙත්මින නෙත්මිකා පී ප්‍රසන්තිකා සාරති ෆොන්සේකා සමග සාගර සුරේෂ් පරේෂණ කණ්ඩායම් ගී කණ්ඩායමට අපි හොඳත් ප්‍රසන්න දක්වා දෙමු අපේ වාදක මණ්ඩලයද වයලින් වාදනය WJ උපාලි, ඉන්දුනාත් නන්දසිංහ, බටනලා Dinanjana Madushankar, sitar Dilosha Wandanath, keyboard Hasantha Jayalal, Sagara Suresh, bass guitar Prasad Silva, rhythm guitar Wimal Lakshantha Kurey, තාල වාද්‍ය ලසන්ත සංජීව, විදිත රණවීර සමග හර්ෂ ජාගොඩ. අද සංගීතය මෙහෙයුවේ අපේ ලාබාල සංගීත අධ්‍යක්ෂවරයෙක් සුදත් දිලෝෂ. මේ වැඩසටහන සම්බන්ධීකරණය කිරීම සඳහා මට සහාය ලබා දුන්නා රුක්ෂිලා වැතුමනි. බොහොම ස්තුතියි ඔබටත්. ඒ වගේම මැදිරි සහාය චන්දසිරි වික්‍රමසිංහ, අතුල්සිරි සපුතන්ත්‍රි, නාට්‍ය සංකලන කළේ හරිඳු දිසානායක. උපදේශකත්වය ඉන්දික ජයරත්න සිංහ සේවා අධ්‍යක්ෂය, ඒ වගේම අධීක්ෂණය නියෝජ්‍ය අධ්‍යක්ෂණවල් වැඩසටහන මයුරි අබේසිංහ. වැඩසටහන නිෂ්පාදනය කළ බද්දජිත් සෞම්‍ය සමග ඉදුනිල් ජයමාන.